තෙරුවන් සරණයි සතිපට්ඨාන දේශනා මාලාවේ අපි ඉන්නේ පංචස්කන්ධය සම්බන්ධයෙන් කන්ද පබ්බේ කතා කළාට පස්සේ සූත්‍රයේ තියෙන ආයතන සම්බන්ධයෙන් කතා කරන්න. නමුත් ආයතන සම්බන්ධයෙන් උත් ස්කන්ධ පබ්බේටම දාලා අපිට යමක් ගොනු කරගන්න පුළුවන් නිසා මම ඒ ගැන කතා කරන්නේ නැහැ. ඒ ගැන කතා නොකර වැදගත් මාතෘකාවක් තියෙනවා ඊට පස්සේ ඒ තමයි බොජ්ජංග ධර්ම ගැන මම ඒ ගැන චුට්ටක් කතා කරන්න කියලා හිතුවා. මේ අකණ්ඩව පුහුණු වෙන කෙනෙකුට අනුග්‍රහ පිණිස. භාගතුන් වහන්සේ සාමාන්‍යයෙන් දේශනා කරන මේ ආනාපාන සතිය කියන එක පුරුදු කරන යෝගාවචරයට ඒ හරහා සතර සතිපට්ඨානය වැඩෙනවා. ඒ හරහා සප්ත බොජ්ජංග ධර්ම වැඩෙනවා. ඒ හරහා විද්‍යා විමුක්ති ධර්ම සාක්ෂාත් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ අපි මේ පුහුණු කරගෙන යන පුහුණුවේදී පරයන්කේදී අපි හුස්මට අවධානය තියාගෙන හිටියාම මේ වෙනකන් දේශනා මාලා මුල ඉඳලා අහපු අය සහ මුල ඉඳලා පුහුණුවේ යෙදුණු අයට තේරෙනවා ඇති අපි මේ හුස්මට අවධානය තියාගෙන හිටියාම අකණ්ඩව අපිට සති ධාරාව පවත්වන්න පුළුවන් වුණොත් වැඩි වෙලා යන්න කලින් හුස්ම සංසිඳෙනවා හුස්ම ගෙවෙන්න ගන්නවා හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා එතකොට එතනදී අපිට කරන්න තියෙන්නේ සියුම් වුණු නොදැනී යන්න පටන්ගත්තු ඒ හුස්මට ඒ සියුම් බවට ඒ නොදැනෙන ස්වභාවයට සතිය තියන්න ඕනි අවධානය තියන්න ඕනි. ඉතින් භාවනා කරගෙන යද්දී යෝගාවචරයාගේ කමඨහන් වාර්තාකරණයෙන් ගුරුවරයාට හොයාගන්න පුළුවන් වෙනවා මෙයා සමතයටද විපස්සනාවටද බර කියලා. ඉතින් මෙතනදී මේ මට්ටමේදී සමතයට බර කෙනා සමතයට අනුග්‍රහ කෙනා ඒ සියුම් තැන ඒ හිස් භවයේ මනස තියාගෙන එතනට අවධානය තියාගෙන ඉද්දී නීවරණ වලට මනසට හටගන්න ඉඩක් නැහැනේ. මොකද එයා අකණ්ඩ හරිධාරාව පවත්නවා. එතකොට මේ මනසේ හටගන්න ප්‍රභාෂර බව ආලෝකයක් විදියට සමහර වෙලාවට සමත යෝගාවචරයට පේන්න ගන්නවා. ඒ හරහා තමයි පොතේ තියෙන විදිහේ ධානා මට්ටම් දක්වා ඒක පුහුණු කරන්න ඕනේ සමත යෝගාවචරය. විපස්සනාවේදීත් මේ විදිහට විපස්සනාවට බර කෙනාටත් මේ හුස්මට අවධානය තියුවාම හුස්ම නොදැනෙන තැනකට මනස එනවා. එතනදී එයාගේ මනස හුස්මත් එක கிඳා බහිනවා. අරමුණයි, හුස්ම අරමුණයි. ආනාපාන අරමුණයි සතියයි එකට සමපාත වෙන්න පටන් ගන්නවා. හරියට හුස්මයි හිතයි එකක් වගේ තමයි දැනෙන්න ගන්න එතනදී. හුස්මයි හිතයි වෙන් කරගන්න බෑ වගේ දැනෙන තැනකට මනස එනවා. මෙතනදී විපස්සනා යෝගාවචරයට ගොඩාක් වෙලාවට මේ ධානා මට්ටමට යනවට වැඩිය ලොකු සාංශය නිතරම විස්තර කරනවා මේ මට්ටමේදී බොජ්ජංග ධර්ම තමයි යාගේ ඉස්මතු වෙලා ඉන්නේ. ඒවා තමයි වැඩෙන්නේ. මේ මට්ටමේදී සතිය තහවුරු වෙලා පවතින පටන් ගන්නවා. බොජ්ජංග මට්ටමට සතිය දියුණුනාට පස්සේ ඒ කෙනාට විශේෂ සලකුණු ටිකක් දැනෙන්න පටන් ගන්නවා. මේ මට්ටමේදී මෙයාගේ සතිය මම සිහියෙන් ඉන්නේ කියන එක පවා එයාට දැනෙනවා. මම සිහියෙන් ඉන්නේ අකණ්ඩව මගේ සතිධාරාව පවතිනවා කියන එක එයාට දැනෙනවා. එතනදී එයාට දැනෙනවා මේ මොහොත දක්වා එනකන් මෙච්චරක් දුරකට මගේ සතිය පැවතුණා අකණ්ඩව. අපි හිතමු උදාහරණයක් විදියට හුස්ම වාර 20ක් 30ක් මට මේ වෙනකන් එක දිගට සිහියෙන් දකින්න පුළුවන් වුණා. මතුවටත් මෙතනින් ඉස්සරහටත් හුස්ම වාර 20ක් 30ක් 40ක් 50ක් මෙච්චර වෙලාවක් මට අකණ්ඩව සිහිය තියන්න පුළුවන් කියලා පුදුමාකාර විශ්වාසනීය ගතියක් මනසට එනවා. තහවුරු වෙලා මනසට එන ඒ විශ්වාසය ඒ තරමටම එයාට මේ සතිය අතවාසියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක සක්මන් කරද්දිත් එනවා යෝගාවචරයාට එදිනදා ජීවිතේ වැඩ කරනකොටත් වෙහෙසක් නැතුව ඔටෝමැටිකලි ඉබේම සිහිය ඇප්ලයි වෙනවා එදිනදා වැඩ කරද්දී. බලෙන් සිහිය තියෙනවා ඔන්න ඊට පස්සේ නැතු යන ටික වෙලාවකින් ආයෙ හිතලා ආයාසයෙන් ගන්නවා. ඒ තමයි මුල් කාලේ අපි. මේ බොජ්ජංග මට්ටමට සති සම්බොජ්ජංග මට්ටමට සතිය පළවෙනියට තියෙන බොජ්ජංග ධර්මවල සති සම්බොජ්ජංගය ඒ මට්ටමට සතිය පුරුදුනාට පුහුණුනාට පස්සේ දියුණුනාට පස්සේ ඉබේම සිහිය පිහිටනවා. ඒක ගඟක් වාගේ ස්වභාවිකවම සිහිය පිහිටන්න ගන්නවා වෙනසක් නැතුව. බොහෝ පිරිසක් එක්ක වැඩ කරන තැනකදී වුණත් ඉන් තමන්ගේ වටේ ඉන්න පිරිසට නොදැනි මේ කෙනාගේ මනසේ සිහිය පිහිටන්න පටන් ගන්නවා. ඉතින් ඔය නිසා තමයි සාමාන්‍යයෙන් විපස්සනා ගුරුවරයෝ යෝගාවචරයට කියනවා උදේ අවදි වුණු තැනේ පටන් රෑ නින්දට යනකම්ම අකණ්ඩව සිහිය තියන්න කියලා ගුරුවරු උපදෙස් දෙන්නේ මෙන්න මේ නිසයි. අනායාසයෙන් සිහිය පීඨන තැනකට මනස එනවා බොජ්ජංග මට්ටමේදී. ඊළඟට මේ බොජ්ජංග මට්ටමට සතිය දිනුනහම තව වැදගත් ලක්ෂණයක් එනවා. ඒ තමයි අපි හිතමු හැම වෙලාවෙම සතිය තියෙන්නේ නැහැ සතිය තනිත ධර්මයක්නේ. ඒ කියන්නේ අසතිමත් මොහතවල් එනවා. සිහිය නැති මොහතවල් එනවා. අපි සාමාන්‍යයෙන් දැනට සිහිය පුරුදු කරගෙන යද්දී සිහිය නැති වුනාම අසතිමත් වුනාම පසුතැවෙනවා. ඒක තමයි අපිට දැනට තියෙන ස්වභාවය. නමුත් බොජ්ජංග මට්ටමට ආවට පස්සේ එයා අසතිමත් නම් සිහිය නැතිනම් ඒකත් එයාට දැනගන්න පුළුවන් හැබැයි පසුතැවීමක් නැතුව. අන්න එක තමයි වැදගත්ම ලක්ෂණය. එයාට තේරෙනවා එයා හුස්මත් එක්ක ඉස්සරහට යද්දි මම දැන් රූපයක් දිගේ පමා වෙලා ඉන්නේ කෙලෙසකට යට වෙලා ඉන්නේ ශබ්දයක් දිගේ ගඳක් රසක් පහසක් ස්පර්ශ සිතුවිල්ලක් දිගේ මම පැටලැවිලා ඉන්නේ මම ඒ අනාරක්ෂිත තැනක ඉන්නේ මෙතන කෙලෙස් සහිතයි මට අසතියෙන් ඉන්නේ කියන එක මූලික අරමුණෙන් මම පිටපැනලා ඉන්නේ කියන එක යාට තේරෙනවා මෙතනදී වැදගත් දේ තමයි පසුතැවීම නැතිකම පසුතැවෙන්නේ නැහැ මෙතනට එන කම්ම යෝගාවචරයා 100ට 100ක් සතිය තියාගන්න තමයි බලන්නේ යෝගාවචරයා අහු වෙනවා ඒකට එයාට හැම තප්පරයකම අකණ්ඩ සති ධාරාව පවත්වන්න ඕනි වගේ හැඟීමක් වෙනවා නමුත් එහෙම තියෙන්නේ නැහැ මොකද සතියත් අනිත්‍ය ධර්මයක් බොජ්ජංග මට්ටමට එනකොට තමයි ඒක තහවුරු වෙලා මනසට කාවදින්නේ. ඒ නිසායි එයාට පසුතැවීම කියන එක එන්නේ නැත්තේ. 100ට 100ක් සතිය දින දවස පුරාම තියාගන්න උත්සාහ කරන යෝගාචරයට පසුතැවීම එනවා 100 නැති වුනහම. ඉතින් එතනදී මේ මට සිහිය නෑ කියලා දැනගත්තට පස්සේ මනසට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්න ගන්නවා. ඒක දැනගන්න එක. කලින් ඒක මහා බරක්. ඇයි පසුතැවෙනවනේ. ඉතින් මේ මට සිහිය නෑ කියන එක දැනගත්තාම සතියේ නැතිකම දැනගත්තාම හරි සහනයක් එනවා පසුතැවීම නැතුව තියෙදි. මොකද එයාට accept කරන්න පුළුවන්, බාර ගන්න පුළුවන්. ලොකු සාංශි සඳහන් කරනවා මෙන්න මේ තැනදී යෝගාවචරයා හොඳ නරක කියන දෙක ඉක්මවා යනවා, අතික්‍රමණය කරනවා. තවදුරටත් ඒ යෝගාවචරයාට හොඳ නරකෙන් ඇති වැඩක් නැහැ. මොකද අපි ලෝකේ හොඳ නරක කියලා දෙකට බෙදාගෙන ඉන්න තාකල් අපි ඉන්නේ සසරේ තමයි ගැටේක ඉන්නේ. ඉතින් අපි නරක අයින් කරන්න හොඳ අල්ල ගන්නවා. ඉතින් නරක නිසා තමයි අපි සතිය පුරුදු කරන්න පටන් ගන්නෙ. ඉතින් හොඳ අල්ලගත්තත් හොඳත් අතහැරෙන්න ඕනේ. නමුත් යෝගාචරය මුල් කාලේ මේ සතිය 100ට 100ක් තියන්න උත්සාහ කරන්නේ සතිය නැතුණාම පසුතැ වෙන්නේ මේ හොඳ අතහැර ගන්න බැරි වෙන නිසා. හොඳට යා කොටු වෙලා ඉන්නේ නරක අතහරින්න ගිහලා හොඳට කොටු වෙලා. නමුත් හොඳ නරක දෙකම මෙතනදී අතහැරන යෝගාවචරයාට එයාට හොඳ ආවත් එකයි නරක ආවත් එකයි මොකක් ආවත් එයා හැම එකටම දැනුවත් හැම එකටම සතිමත් ඉතින් මෙන්න මේ මට්ටමේ තමයි හොඳ නරක දෙක ඉක්මවා යන්නේ පින් පව් දෙක ඉක්මවා යන්නේ කුසල් අකුසල් දෙක ඉක්මවා යන්නේ දැන් මේ අසතියේදී පසු නොතැවෙන ගතිය යෝගාවචරයාගේ මනසට හදලා දෙන්නේ මේ බොජ්ජංග මට්ටමට කලින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙනවානේ බොජ්ජංග වලට කලින් ඉන්ද්‍රිය ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කියලා මුලින්ම සතර සතිපට්ඨානය සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය සතර එර්ධිපාද ඊට පස්සේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බොජ්ජංග ධර්ම ඔහොමනේ එන්නේ එතකොට මේ අසතියේදී කම්පා නොවන ගතිය සති බලය කියන්නේ බලධර්මවලදී පංච බලධර්මවලදී තමයි යාගේ යෝගාවචරයට යෝගාවචරයාගේ මනසට එන්නේ. මොකද සති බලය කියලා කියන්නේ අසතියේදී කම්පා නොවන ගතිය. එතනදී තහවුරු වෙලා තමයි මේ බොජ්ජංග මට්ටමට සති සම්බොජ්ජංග මට්ටමට යෝගාවචරයාගේ මනස එන්නේ. මෙතනදී මේ කම්පා නොවෙන්නේ මොකද අසතියේදී සිහිය නැති වුනහම එයාට ආත්ම විශ්වාසය බිඳගන්නේ නැතුව හරි ඕ මේ මොහොතේ මට සතිය තිබුණේ නැහැ. හැබැයි ඒ මොහොතෙන් පස්සේ එළඹෙන සෑම චිත්තක්ෂණයක්ම බ්‍රෑන්ඩ් නිව් අලුත්ම අලුත් මොහොතවල් ටිකක් එන්නේ. ඒ මොහොත අර අසතිමත් මොහොතෙන් ඇදලා අරගෙන කෙලස ගන්නෙ නෑ මේ යෝගාවචරයා පැමිණෙන සෑම අලුත් සතියක්ම එතන ඉඳලා මම පැමිණෙන සෑම අලුත් මොහොතක්ම චිත්තක්ෂණයක්ම ඒ මොහොතේ ඉඳලා සතිය ඉස්සරහට පවත්වාගෙන යන්න එයා පාවිච්චි කරනවා. කමක් නැහැ මගේ පසුගිය මොහොතේ පසුගිය චිත්තක්ෂණේ මට අසතිය තිබුණා. හැබැයි දැන් මෙතන මේ මොහොතේ පටන් මං සතිය ඉස්සරහට අරන් යනවා. එතනට මනස එනවා ආත්ම විශ්වාසය කැඩෙන්නේ නැහැ, බින්දෙන්නේ නැහැ. පසු නොතැවි ඊළඟ චිත්තක්ෂණයේ පටන් එයා වැඩේ කරගෙන යනවා. නමුත් මෙතෙන්ට එනකම්ම අපි අර අසතිමත් වුණු මොහොතේදී සිද්ධ වුණු දේ නිසා ඒ පමාවීම නිසා එතනදී ඇතිවන පසුතැවීමත් එක්ක ඒක ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන ඉස්සරහට එනවා පසුතැවීම කියන කෙක්ක ගහගෙන. එතකොට එළඹෙන සෑම චිත්තක්ෂණයක්ම අලුත් මොහොතක්ම අපි අර වෙච්චි වැරද්දෙන් කෙලස ගන්නවා. ඉතින් මේ මෙන්න මේ කම්පා වීම කියන එක කෙලෙසයක්. ඉතින් අපිට මේ පුළුවන් නම් කම්පා නොවීම කියන මානසිකත්වයට එන්න ඒක කෙලෙසයක් නෙමෙයි ඒක නිවන් මඟ. ඉතින් මට මතකයි මම කලින් දේශනාවක සඳහන් කරා මේ පාපය පාපය වශයෙන් දැනගන්න එක භාගතුන් වහන්සේගේ ඉගැන්වීමක් කියලා බුදුරණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඕක තමයි ඔය තියෙන්නේ. අසතිමත් වෙනවා කියන්නේ පමා වෙනවා. පමා වෙන තැනක කෙලෙසියක් තියෙන. ඉතින් ඒක ඒ බව දැනගන්න එක කෙලෙසියක් නෙමෙයි. ඒක කුසලයක්. ඉතින් මෙතනදී මට මතකයි ලොකු සඳහන් කරනවා මේ පින පින විදිහට කුසලයේ කුසලයේ විදිහට දැනගන්නවට වැඩිය ශක්තිමත් කියලා පාපය පාපය වශයෙන් දැනගන්න. ඒක සෑහෙන වටිනවා. පව පව වශයෙන් දැක ගන්න එක පින පින වශයෙන් දැක ගන්නවට වැඩිය මොකද පින කියන එක අපි කොහොමද තියෙන එක හොඳ දෙයක්. පව පව වශයෙන් දැක ගන්න එකෙන් තමයි අපිට පාපයෙන් නැගිටින්න පුළුවන් වෙන්නේ. ඉතින් පසුතැවීම කියන එකට යට වෙච්ච අය දන්නව ඇති පසුතැවීමෙන් කවදාවත් ඔබේ ජීවිතයට සතුටක් ඇවිල්ලා නැහැ කියලා ඔබට තේරිලා ඇති. කොච්චර තේරුණත් අපි පසුතැවීම කියන එක ගන්නවා. කිසිම දවසක පසුතැවීමෙන් අපිට සතුටක් එන්නේ නැහැ. විපස්සනාවෙන් විපස්සනාව හරහා සති ඉදිරින් තියාගෙන යන මේ විපස්සනාව හරහා යෝගාවචරයාට මෙන්න මේ අනවශ්‍ය විඳවීම අයින් කරගන්න පුළුවන් වෙනවා. පසුතැවීම නිසා එන අනවශ්‍ය විඳවීම අයින් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් උදාහරණයක් විදිහට මට මතකයි ලොකු සාංශය නිතරම සඳහන් කරන අපි තුන් පරයන්කේකදී කවුරු හරි යෝගාවචරයෙක් එයාගේ කමටහන වාර්තා කරනවා මේ හුස්ම දිහා බලාගෙන ඉද්දී ඔන්න හුස්ම පේනවා ටික වෙලාවක් ඊට පස්සේ සිතවිල්ලක්කට හිත පිට යනවා වෙන්න පුළුවන් ඊට පස්සේ ඒක සිතවිල්ලක් කියලා දකිනකොටම හිත නැවතත් හුස්මට එනවා. හුස්මට ඇවිල්ලා ආයෙ ටික වෙලාවක් හුස්මේ රැඳිලා තියෙනවා. ආයෙත් සිතුවිල්ලකට යනවා. නැත්නම් ශබ්දයකට යනවා. ඒක දැකගෙන ආයෙත් එනවා. ආපු ගමන් මේ මූලික අරමුණේ හිත තියාගෙන ඉන්න පුළුවන් කියලා සමහර යෝගාවචරය කියනවා. එතකොට ලොකු සාංශ සඳහන් කරනවා මේ හිත පිට යන්න කලිනුත් මම සතියෙන් හිටියානම් හිත පිට ගියාට පස්සේ පිට ගිය බව දැනගත්තට පස්සෙත් මම සතියෙන් හිටියානම් ඇත්තටම අර පිට ගිය කාල සීමාව නිසා යෝගාවචරයාගේ යෝග කර්මයට හානියක් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ හානිය නොවෙන්නේ ඒ පිට ගිය මොහොතට පසු නොතැවීම තිබුණොත් තමයි. පසුතැවීම තිබ්බොත් හානියක් වෙනවා. එන්නේ එහෙම නැත්තම් කොච්චර හිත පිට ගියත් හිත හිත පිට යන්න කලිනුත් මං අරමුණේ නම් හිටියේ සිහියෙන් හිත පිට ගියාට පස්සෙත් ඒක දැනගත්තට පස්සේ නැවත මම අරමුණට ආවා නම් සතියෙන් එයාට කිසිම හානියක් වෙන්නේ නැහැ මොකද පසුතැවීම නැතුව එයා ඉස්සරහට වැඩේ කරගෙන යනවා එහෙම නැතුව සිතවිල්ලකට ගිහිල්ලා සිතවිල්ලෙන් ආය ශබ්දයක් පස්සෙත් ගිහිල්ලා ආය වේදනාවක් පස්සෙත් ගිහිල්ලා කතන්දර ගොඩක් ගොඩක් ගොඩක් දිගේ යනවනම් සිහිය පිහිටන්නේ නැතුව එතරම්නම් හානියක් තියෙනවා. එතරම්නම් හානියක් තියෙනවා සිහියෙන් දකගෙන ආය එන්න බැරි ඉතින් මේ සිතවිල්ලකට හිත ගිය ගමන්ම Tamanට දැනෙනවා නම් Taman ඉන්නේ අනාරක්ෂිත තැනක Taman ඉන්නේ පමාවට පාත්වෙච්ච තැනක Taman ඉන්නේ නොසිටිය යුතු තැනක කියලා ඒක හිතනකොටම ඒක හිතනකොට මේක දැනෙනකොටම හිත මේ ආරක්ෂිත හුස්මට පැමිණෙනවා. මූලික අරමුණට එනවා. ඉතින් මේ මට්ටමට සතිය මේ බොජ්ජංග මට්ටමට සතිය පුරුදුනාට පස්සේ දැන් පසු තැවෙන්නේ නැතුව ඉස්සරහට කටයුතු කරගෙන යන්න පුළුවන් වුණාම මේ යෝගාචරයාට ජීවිතේ මොන ප්‍රශ්නයක් ආවත් Tamange වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා. ඔකට අපේ ලොකු සාංශනා ලස්සන ලස්සන hina යන උපමා කියනවා. ඉතින් මේ උපමාව තනිකරම ලොකු සාංශික උපමාවක් තේරෙන්න ඕන නිසා මම කියන්නේ. ලොකු සාංශේ කියනවා මේ මහියංගනේ පැත්තේ මිනිස්සු එක මිනිහෙක් දවසක් ටවුන් එකට ආවලු ගම්බද කෙනෙක්. ඉතින් බුලත් හප හපයක් තියෙනවනේ ඒගොල්ලන් කටේ බුලත් පිට තියෙන කනවා. ඉතින් මේ මිනිස්සයා කටේ බුලත් හපේ තියාගෙන ප්ලේන් ටිකක් බොන්න ගියාලු වඩයක් කාලා. ඉතින් දැන් ඒ ඉස්සර මිනිස්සු බුලත් හපේ අයින් කරන්න කැමති නැහැ තේ බිව්වත්. එයාලා කරන්නේ බුලත් හපේ එක හක්කක ඇතුලේ හංග ගන්නවා. ඊට පස්සේ වඩේ ප්ලේන් ටික අරගෙන වඩේ කෑල්ලක් අනිත් හක්කේ හංගගෙන අනිත් අක්කේ තියාගෙන මැද්දෙන් තේ බොනවලු. <laughs> එතකොට එයාට ඕනි නම් ඕනි වෙලාවට වඩේ කෑල්ල මැද්දට අරගෙන කන්න පුළුවන්. ඒක ගිලලා ඕනනම් ආය ඉතුරු කෑල්ල හක්කේ තියාගෙන ප්ලේන් ටිය බොන්න පුළුවන්. එයාට ඕයින් නම් බුලත් අපේ මැද්දට අරගෙන ඒක හපලා ආය හක්කෙන් තියාගන්න පුළුවන්. කිසිවක් කලවම් වෙන්නේ නැහැ. ගානට ලස්සනට ඔක්කොම බැලන්ස් කරනවා. ඒ වගේ තමයි මේ බොජ්ජංග මට්ටමට සතිය ආපු කෙනා මොනවා ආවත් තමන්ගේ වැඩ ටික අවුල් කරගන්නේ නැතුව පසුතැවෙන්නේ නැතුව වැඩ කරගෙන යන්න පුළුවන්. මොකද ඒ අවුල් වෙන්නේ නැති ප්‍රධානම හේතුව තමයි මේ පසුතැවීම නැතිකම. පසුතැවීම නැහැ. එන්න එන්න අරමුණ යාට හරියටම මෙනෙහි කරගෙන කෙලෙසයකට හිත යට වෙන්න දෙන්නේ නැතුව පරයන්කේ දිසක්මනේදී නම් කෙලෙසයක් ආවත් පසුතැවීම කියන කෙලෙසයට යට වෙන්න දෙන්නේ නැතුව යාට වැඩේ කරගෙන යන්න පුළුවන් වෙනවා. ඉතින් මේ මට්ටමේදී මේ බොජ්ජංග මට්ටමට ආවට පස්සේ සමාවෙන්න යෝගාවචරයාගේ මනසේ කලින් තිබුණට වැඩිය සෑහෙන විශාල ශ්‍රද්ධාවක් හට ගන්න පටන් ගන්නවා. පුදුමාකාර විශ්වාසයක් යනවා මේ පාර ගැන. කවුරුවත් කියන නිසා නෙමෙයි, බල කිරීමක් නිසා නෙමෙයි, තමන්ම අත්දැකලා තියෙන නිසා එයාට විශාල ශ්‍රද්ධාවක් එනවා, විශ්වාසයක් එනවා තමන් මේ කරගෙන යන වැඩේ ගැන. ඒ එක්කම එයාට විශාල වීරයක් එනවා මේක අත නෑර ආය අතාරින්නේ නැතුව කෙලවරක් දක්වා අරගෙන යන්න එයාට පුදුමාකාර වීරයක් එනවා. ඉතින් මොනම දෙයකටවත් එයාගේ පුහුණුව නවත්තන්න බැරි මට්ටමක අතහරින්නේ නැති මට්ටමක එයාට හොඳ වීරයක් යනවා ඒ වගේම සතිය බල අල්ලලා තියෙන්නේ මෙතනදී බොජ්ජංග මට්ටමට එනකොට ඒ හරහා ගොඩනැගෙන ෂණමාත්‍ර සමාධිය ශක්තිමත් එතනදී නීවරණ වලට එන්න බෑ එයාගේ මනසට අරමුණේ දිගටම සතිය පවත්වන්න පුළුවන් ඉතින් මේ සමාධිය හරහා එයාට අරමුණේ යථාර්ථය පේන්න ගන්නවා. මේක වේගයෙන් බිඳි බිඳි යන හැටි කිසිම දෙයක් ස්ථිරව පවතින්නේ නැති බව නැති බව එයාට පේන්න ගන්නවා. ඒ නිසාම පෙලීමක් තියෙන බව එයාට පේන්න ගන්නවා. ස්පාසුවක් නැතුවම පෙලීමක් තියෙනවා. ස්පාසුවක් නැතුවම ඉසඹුලන්න වෙලාවක් නැතුවම දේවල් වෙනස් වෙනවා කියලා එයාට පේන්න ගන්නවා. ඒ නිසා මට මේවා මම වශයෙන් මගේ වශයෙන් මගේ ආත්මය වශයෙන් තවදුරටත් ගන්න බෑ කියන වැටහිම එනවා. ඒක තමයි ප්‍රඥාව. ඒක වැටහෙන්න ගන්නවා. එතනදී යෝගාවචරයට ඒ කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්ම ටික හොඳට වැඩෙන්න පටන් ගන්නවා. කලින් තිබුණට වැඩිය තහවුරු වෙන්න පටන් ගන්නවා. කොච්චරද කියනවා නම් එයා පරයන්කේදී Tamanගේ පරයන්කේ ලෙහලා ඉරියව්ව මාරු කළත් මේ කියන සතිය බිඳෙන්නේ නැහැ. ලොකු සාංශේ සඳහන් කරනවා මේ බොජ්ජංග මට්ටමේදී යෝගාවචරයට හීනෙන් පේන්නේ සතිය සම්බන්ධ දේවල් කියලා. හීනෙන් පේනේ වට සතිය ඇප්ලයි කරනවා හීනවල දිත්තේ. ඒ මට්ටමට මනස එනවා කියලා. ඉතින් හරිම මධ්‍යස්ත හොඳ උපේක්ෂාවක් තියෙන ලෝකේ දේවල් වලට ඇවිස්සෙන්නේ නැති, ඇලෙන්නේ නැති, පසුතැවීමක් නැති සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක් දක්වා එනවා මේ බොජ්ජංග මට්ටමට මනස ආවහම සති සම්බොජ්ජංග මට්ටමට. ඉතින් බලන්න ඔබත් උත්සාහ කරලා ඔබේ පුහුණුව අත නෑර කරගෙන එන්න. ඒ වගේම මේ සතිපට්ඨාන දේශනා මාලාව අතරින් පතරින් ඇහුවට තේරෙන්නේ නැහැ. මුල ඉඳලාම අහගෙන එන්න. ගොඩාක් අය අතරින් පතරින් අහලා එක එක ප්‍රශ්න අහනවා. ඒක තේරුමක් නැහැ. මුල ඉඳලම අහන්න තමන් ඒ වගේම පුහුණුවේ දෙන්න. එතකොට ඔබටත් මේ අත්දැකීම් තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන් තුළින් අත්දකින්න පුළුවන් වෙනවා. තෙරුවන් සරණයි.